රංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි ලිඛිත වංශ කතාවක් ඇති જાතියක් හැටියට අපිට ලොකු අභිමානයක් තියෙනවා. අපේ ජාතියේ ඉතිහාසය ලේඛනගත වී තිබෙනවා. මෙය ජාතියේ ඉතිහාස කතාව හැටියට සැලකනෝ වගේම ඇතැමුන් සැලකන්නේ මහා සාහිත්‍ය කෘතියක් හැටියට. ඒ මහා වංශය. එතනින් ආරම්භ වන අපේ සාහිත්‍ය අද වෙනතුරු විවිධ ඉසව් ඔස්සේ විකාශනය වී වර්ධනය වී තිබෙනවා. අපි වර්තමානයේ සාහිත්‍ය උත්සවය මහත් ඉහළින් සමරනවා. සාහිත්‍ය මාසය, සාහිත්‍ය සම්මාන උත්සව, සාහිත්‍ය සාකච්ඡා, සාහිත්‍ය සම්මන්ත්‍රණ, පොත් දොරට වැඩුම් ආදී බොහෝ ආකාරවලින් අපි මේ සාහිත්‍ය සමරනවා. අපේ ගීත වංශයේ මේ සාහිත්‍ය කරුවන්ට ඉතා ඉහළ තැනක් ලබා දී තියෙනවා. අපේ මුල් අවදියේ සිංහල ගීතයක සඳහන් වෙනවා මෙන්න මෙහෙම. රහල් කුමර තුම පනුවන් ලද රම්කා විදුසකු ඉති මහ පෙරකුම් කිවිසුරු කිරියන් ලද ලංකා ඔබ ඇතුනොත් ලෝ කුඹුවදෙන් අපහට සීත ගඟුලි ලංකා ලංකා ලංකා පින්වර ලංකා පිනවෙමු ඔබ ලංකා විදු සක්විති රාහුල කුමරතුංගුවන් ලද ලංකා යනුවෙන් අපේ ලංකා මාතාව සැරසීමට සාහිත්‍ය ධරයන් උපස්තම්භක වූ බව මේ ගීතයේ කියනවා. මේ සාහිත්‍ය මාසය අපි පොතපත මිලදී ගන්න පොතපත කියවන්න දැඩි උනන්දුවක් දක්වන අවධියක්. අපි ඉක්ුත් සතිකි දෙකේදීත් මේ සාහිත්‍ය හා සම්බන්ධ ගීත ඔස්සේ ඔබට කිසියම් මතක ආවර්ජනයක යෙදුණා. අදත් අපි හිතුවා අපේ ගීත වංශ කතාව ඇතුලේ තියෙන විවිධ තැන්වල සැඟවී තිබෙන සාහිත්‍ය ධරයන් පිළිබඳව ලියවුණු ගී කීපයක් ඔබ හමුවේ තවන්න. මේ අද අපි තෝරගත්ත පළවෙනි ගීතය. ඉතිහාසයේ සුදින ලංකා ඉතිහාසයේ ශ්‍රීදාහුලහි පිගනාම විජයබ ස්වාමී එතට ගමු වේ සංගරජ විද जया स्वामी ए तटकमुदे विजया स्वामी ए तटकमुदे समराज विदन समदा में षटभाषा परमेश्वर शाशा किंहलमाया महाविताबु त्रि राहुलीमि राहुलहि मिगे राहुलहि मिगे राहुलहि मिगे नाम तेरा हुलहिगे नाम सुदिले लंका इतिहास सुदिले लंका इतिहास ही राहुल हिगे සොඳුරු සීලේද සමිදාගේ දස අතෙහි අදා පැතිරී පවතේ පිවිතුරු සීලේ වේ සමිදාගේ දස අතෙහි අදා පැතිරී පවතී හෙළ භාෂාවේ නව ජීවනය හෙළ භාෂාවේ නව ජීවනය ద్వාරය කරත වී කිවිදාය ශ්‍රී රාහුල දිවිගේ නාමේ ශ්‍රී රාහුල දිවිගේ නාමේ එඩ්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් එදා ග්‍රැමෆෝන් අවධියේදී මේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ පාණ්ඩිත්‍ය ගැන උන්වහන්සේගේ කිවියාව ගැන මේ ආකාරයෙන් ගුණ වාචනයේහි යෙදුණා. ඒ වගේම තමයි මේ මෑත අවධියේදීත් සීටි ප්‍රනාන්දු වැනි ගායකයෙක් ගායනා කරනවා රහල් හිමියන් පිළිබඳ ගීතයක්. හෙළබස කිවි මුහු දේ මුතු කැටවන් කවිසේ කරය මහා පරෙවි ලිහිණියෑ මහසුන් බිහි කළ පළුවේකි ඉහළ පෙළේ මේ සුසිල් සේනාධිරයන් ලියපු පදවැලකින් සීටි ප්‍රනාන්දු වෙන අයත් සාහිත්‍යදරයන් පිළිබඳව ගීත රාශියක් ගායනා කරලා තියෙනවා. හේමපාල මුහිදාස ගැන වගේම කපිල ඊ සෙනවිරත්න ගැන මෙවැනි සාහිත්‍යදරයන් පිළිබඳව සීටි ප්‍රනාන්දු වැනි නූතන අවධියේ ගායකිනුත් ගීත ගායනා කරලා තියෙනවා. අපි තෝරගත්තේ මේ දවස්වල ඔබට W.A. සිල්වා කියන මහා නවකතාකරු පිළිබඳව මතක අවදි වී ඇති. දැන් විජය බාකොල්ලේ වැනි චිත්‍රපටයක් නිර්මාණකොට W.A. සිල්වා පිළිබඳ මතකය අලුත් වෙනවා. W.A. සිල්වා නවකතා සක්විති පිළිබඳව ලියවුණු ගීතයකට අපි දැන් සමන් දෙමු. වගා කෙරු එල බස වගා කෙරු මහනව කතා කරු පොත්පත් රැසක් ලියා වෙන්නුනි නමක් තියා පොත්පත් රැසක් ලියා පෙන්නුනි නමක් තියා දල්වාන් අපගේ සාහිත මිනී වැට දල්වාන් අපගේ සාහිත මිනී වැට දිල්වා රස දත් මොළ තව ගැඹුරට ගිල්වා රසදත් මොළ තව ගැඹුරට ගිල්වා රසදත් මොළ තව ගැඹුරට අපගෙන් සදහට වියෝනා අපගෙන් සදහට වියෝනා අපගෙන් සදහට වියෝනා අපගෙන් සදහට වියෝනා යවුන අමාවැති යවුන අමාවැති සාහිත රසේ රති නුගත් උගත් මනා කාටත් රසක් ගෙනා නුගත් උගත් මනා ආටත් රසක් දෙනා ගල්වා නොතබා පුහු ආටෝපය ගල්වා නොතබා පුහු ආටෝපය සිල්වා මැසිලිව් පොත් පැණි පූපය ගල්වා නොතබා වාටෝපය සිල්වා මැතිලිව් පොත්පැණි පූපය සිල්වා මැතිලිව් පොත්පැණි පූපය එය අපගේ වාසනාවකි එය අපගේ වාසනාවකි එය අපගේ වාසනාවකි එය අපගේ වාසනාවකි කොට සිය ජීවේ අප කොට සිය ජීවේ සිදු කළ මහා සේවේ සුළු පටු දෙයක් නොවේ හැම හදවතක් නැවේ සුළුපටු දෙයක් නොවේ හැම හදවතක් නැවේ ඔහුගේ වියෝවින් හෙළබත් අම්මා ඔහුගේ පියෝවින් කෙලබස් අම්මා කඳුලලි ගංගා වත් පිට දැම්මා ඔහුගේ පියෝවින් කෙලබස් අම්මා කඳුලලි ගංගා වත් පිට දැම්මා කඳුලලි ගංගා වත් පිට දැම්මා අවමත් ඉති දින පොළවේ හැපේ තවමත් ඉති බිඳ පොළවේ හැසේ තවමත් ඉති බිඳ පොළවේ හැසේ තවමත් ඉති බිඳ පොළවේ හැසේ මහා නවකතාකරු W.A. සිල්වා ගැන ඒ ගීතය රචනා කරන්නේ දිරිසු ගායක G.M. පියදාස. ඔහු රචනා කළ මේ පදවලට තනු නිර්මාණය කරන්නේ එම් එඩ්වඩ් පෙරේරා. දැන් මෙවැනි සාහිත්‍ය ධරයන් සිහිපත් කිරීමට අපේ ගායකයින් අපේ ගීත රචකයින් වඩ වඩාත් උනන්දු වුණා. විශාරද ජයන්තාරවින්ද මේ සාහිත්‍ය ධරයන් ශ්‍රී රාහුල මාහිමියන් W.A. සිල්වා වැනි මේ සාහිත්‍ය ධරයන් පිළිබඳව අපේ ගායකයින් උනන්දු වෙන්නේ උනන්දු වීම කොච්චර වැදගත් හැටියද ඔබ දකින්නේ ඔව් මේ ඔය ඩබ්ලිව් සිල්වා වගේ අයගේ නිර්මාණ හරියට ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබුණා. එක කතාවක් මට මතක් වෙනවා ඩබ්ලිව් සිල්වා මහත්මයාම දවසක් කෝච්චි යනවලු රෑ. යනකොට මේ ඉතින් ලයිට් මෙවගෙන රෑ නිදාගෙන යනකොට කවුද පොතක් අරගෙන කියනවලු ලයිට් එක දාගෙන පොත්තක් බලනවලු. පස්සේ WFL මහන්තයා නැගිටලා කිව්වා ඔය ලයිට් එක නිවන්න බැරිද මට මේ නිදා ගන්න තියෙනවා අර මේ කියලා බලනකොට අර මේ මනුස්සයා කියවගෙන තියෙන WFL මහන්තයාගේ පොතක් <laughs> මේ මං කියවන්නේ ඔබතුමාගේ පොතක් මේ වගේ සිද්ධියක් මං අහලා තියෙනවා ටිකසෙව ඊටාම මේ රසවත් කථාසාරය තමයි එතුමාගේ තිබෙන කතා රසය. මිසක් අර සරචන්ද්‍ර සර්කලා කියනවා වගේ අර චරිත විග්‍රහය ගැඹුරට ගියේ නැහැ මේගොල්ලෝ. කතා රසය හරියට තිබුණා. ඔව් හැබැයි අර මේ අපේ සාහිත්‍ය වංශ කතාව අරගෙන මේ විකාශනය අරන් බලනකොට අපේ රටේ ඉතාම විශාල පුළුල් පාඨක පිරිසක් නිර්මාණය කිරීමට W සිල්වා වැනි අයගෙන් සිදුවුණු සේවය ඉතාම ඉහළයි. ඒත් භාෂාව හරියම නිවැරදි භාෂාවෙන් ලියුවා. ඔව් ඉතාම ගැඹුරු භාෂා දැනුමක් තිබුණා. මිශ්‍ර සිංහල ඔය කුමාර්තුන් වගේ හෙළ භාෂා නෙමෙයි. ඔව් දැන් ලක්ෂ්මී හේවත් නුනසෙන් රජිනේ කියුවාම මම අපේ වාග්කෝෂය ඉතාම පුළුල් කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා. ඒ ඓතිහාසික නවකතාවක් කියනකොට එතුමා විතාප ගැඹුරු සංස්කෘතයට බර සිංහලකින් ලිව්වා. හරි ඇත්ත වශයෙන්ම දැන් ඉගෙන කොල්ල වගේ කතාවක් කියනකොට ඉතාම සරල සිංහලෙන් ලිව්වා. ඉතින් මේ ආදී වශයෙන් බලනකොට WC ලවණි ලේඛකයෙකුගෙන් අපේ පාඨක පිරිස පුළුල් පාඨක පිටාවක් ඇති කිරීම සඳහා ඉතා විශිෂ්ට සේවාවක් සිදු වුණා. ඉතින් අපේ ගීත රචකයින් ගායකයින් ඔවුන්ගේ සාහිත්‍ය සේවය අගය කරමින් මෙවැනි ගීත ගායනා කරලා තියෙනවා. අපේ ගායක ගායිකාවන් ගායනා කරේ අපේ සාහිත්‍ය ධරයන් ගැන පමණක් නෙවෙයි. විශ්ව සාහිත්‍ය ධරයන් ගැනත් ගීත ගායනා කරලා තියෙනවා. මේ ගීතය අහලා බලමු. මේ කවුරුන් ගැනද මේ ගීතය චිත්‍රා සෝම්පාල කියන්නේ? චිත්‍රා සෝම්පාලයි ගීතය ගායනා කරේ තාගෝර් මහකිවිඳා ගැන. දැන් අපේ රටේ බොහෝ කලාකරුවන් සංගීතඥයින් ශාන්තිනිකේතනයේට ගියා. එහි ශාස්ත්‍ර හදාරලා ශිල්ප හදාරලා ලංකාවට ආවා. හැබැයි අපි අහලා නැහැ මේ කිසිවෙකු ශාන්තිනිකේතනය ගැන හෝ තාගෝර්තුමා ගැන ගීතයක් ගායනා කරලා තියෙනවා. ඉතින් අරුම පුදුම දේ තමයි විශ්මය තමයි ශාන්තිනිකේතනයේ ශිල්ප හදාරන්න නොගිය චිත්‍රා සෝමපාල ශාන්තිනිකේතනය ගැන රවීන්ද්‍රනාත් tagore ගැන මෙවැනි ගීතයක් ගායනා කිරීම. ඇත්තටම දැන් අපේ සංගීතඥයින් මේ ගී ගායනා කරන අවධිය වෙනකොට සමහර විට ಭಾರತයට ගිහින් මේ ශාන්තිනිකේතනයේ ශිල්ප හදාරපු ඇතම් ශිල්පීන් ලයිනල් ඉදිරිසිංහ ඇතුළු බොහෝ කලාකරුවන් ලංකාවට සැපත් වෙලා ඉන්නේ නැති. ඉතින් ඒ අයගේ මේ ශිල්ප ඥානය ශිල්ප දක්වනකොට සමහර විට චිත්තා සෝම්පාල වැනි කෙනෙකුට හිතෙන්න ඇති මේ මෙතරම් ශිල්ප දායාදයක් අපේ රටට ලබා දුන්න තාගෝර්තුමා වැනි කෙනෙකු සම්බන්ධව ගීතයක් ගායනා කළ යුතුයි කියලා. විශාරද අරවින්ද ඔබ හිතන්නේ කොහොමද මේ ඇයි මේ ශාන්තිනිකේතනයේ හෝ රවි තාගෝර්තුමා සම්බන්ධව ගීතයක් අපේ දැන් මට මතක හැටියට ගාන්ධි මහත්මයා ගැන ගීතයක් තියෙනවා. ಭಾರತේ පියා කියලා යම් යම් වචන කීපයක් මට මතකයි අපි කුඩා කාලේ අහපු එවැනි බොහෝ දෙනා ගැන ගීත ලිව්වා. හැබැයි ශාන්තිනිකේතනය ගැන හෝ මේ මහා කවි රවින්ද්‍රනාත් tagore ගැන ගීතයක් ලියවුන්නේ නැහැ. මේ වගේ ගීතයක් ගායනා කිරීම ගැන ඔබ ඔබ හිතන්නේ කොහොමද? නෑ මේකට තවත් හේතුත් තිබුණා. හේතු රාශියක්. ඇයි tagore තුමා ලංකාවට ආවනේ. ඔව් දැන් අපේ නූතන සංස්කෘතියේ නිර්මාතෘවරයා එකාතකින් බලනකොට ටාගෝර්තුමා දෙපාරක් ආවා මට 22 922 934 මම හිතේ ඔය ශ්‍රීපාලිට ඇවිල්ලා මුල් ගල තියලා ශ්‍රීපාලි කලායතනය ආරම්භ කරලා අනිත් නටේ පූජා කියන මුද්‍රා නාට්‍ය ඔව් සාප්මෝචන සාප්මෝචන මේව ලංකාවේ පෙන්නලා මහනුවර ගාල්ල කොළඹගේ පළාත්වල මේ පෙන්නලා විශාල මේ සේවයක් කරපු කෙනෙක් රාජේන්ද්‍රනාත් ඔව් ඇත්තටම දැන් අපේ කලාකරුවන් ಭಾರತයට යන්න මේ තීන්දුව తీරන ගන්නේ තාගොතුමා කරක මේ ආනන්ද මහවිද්‍යාලය කරපු දේශනය. අන්න හරිය. දේශනයෙන් පස්සේ. ඔව්. ඉතින් අපේ සංස්කෘතියේ මහා සංදිස්ථානයක් සංතුහන් කළ කෙනෙක්. ඇත්තටම මම හිතන්නේ අද නූතන අවධියේ වුණත් තාගෝර්තුමා ගැන හොඳ ගීතයක් ගායනා කරනවා නම් කොච්චර වටිනවද? මම හිතන්නේ අපේ රසිකයින්ටත් බොහෝ දෙනෙකුට අලුත්යක් වෙන්න පුළුවන් අද මේ අපි අහපු ගීතය තාගෝර්තුමා ගැන ගීතය සමහර විට නෑසු අය තමයි වැඩි දෙනෙක් ඉන්න ඉඩ තියෙන්නේ. ඒ වගේම ටාගෝර් වංග සාහිත්‍ය සහ ඒ සාහිත්‍යෙන් ලියවිච්ච ගීත හරීම මිහිරි සංගීතමය සංගීතඥයෙක් විදිහට මම මේ කතා කරන්නේ පුදුම මිහිරක් තියෙනවා මේකේ කියනවා මේ රාග සම්බන්ධවත් වැඩ කරා කියලා මේ ගීතය ඇතුලේ කියවෙනවා අත වශයෙන්ම ටාගෝර් තුමාගේ නාට්‍ය ගීතාංජලි වගේ කෘති රාශියක් ගෝරා වගේ නවකතා බොහෝ ඒවා සිංහලට පරිවර්තනය වෙලා අපේ පාඨකයින් අතර ජනප්‍රියයි මේ මෑතකත් මට මතක හැටියට කුසුම් දිසානායක මේ ලවර්ස් gift කියන එක මේ පෙම් තිරින යනුවෙනුත් පරිවර්තනය වෙලා තියෙනවා ගීතාංජලිය පරිවර්තන ගණනාවක් තියෙනවා එඩ්මන් ජයසූරිය නැත්තුමා කරපු කෘතියක් පහුගිය කාලෙක නිකුත් වුණා ඒ නිසා තාගුරුතුමා ගැන අපිට තමයි කතා කරන්න වෙනමම වැඩසටහනක් කරන්න පුළුවන්කම තියෙනවා තාගුරුතුමා සංගීතඥයෙක් කවියෙක් දාර්ශනිකයෙක් චිත්‍ර ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් චින්තකයෙක් චින්තකයෙක් එහෙන් බැලුවාම අපේ සංස්කෘතියට මහා ලොකු දායකත්වයක් ලබා දුන් කෙනෙක් tagore අද අපි තවත් ගීතයක් තෝරගත්තා. අපේ භාෂා සාහිත්‍යයට අමිල සේවාවක් කරපු තවත් සාහිත්‍ය දරෙක් පඬිවරයෙක් ගැන. කුමර තුඹුන්ගේ අගේ දවසේ දවසේ දිල දෙයි දිල වගේ හඳ වගේ ගෙතේ නිසා යුද වැද සතුරන් නැතා මනිනියක් කිමරතා දෙයට පන පෙරූ කුමර තුඹුන්ගේ අගේ දවස දවස කිල දෙයි ඉර වගේ අද වගේ ජයට පතලේ නදි පිනමතා පෙර මුල මිලව දවස ඉලදෙයි ඉර වගේ මද වගේ තයත පතල වේ කුමරතුංගුන්ගේ යගේ කුමාරතුංග මුනිදාසයන් අපේ භාෂා සාහිත්‍යයක කුසේවේ අගයන ගීත විශාරද අරවින්ද යමක් කියන්නේ සුනිල් සාන්තයන් ගායනා කරපු මේ ගීතයන වර මගේ රට මගේ දය නිසා කියන ඒ ගීත අර හෙළමේසේ කියන කුමාරතුංගගේ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා ඒක ගාන දෙනවා දන්නේ නැහැ හෙළමේසි කියන්නේ සිංහල සංගීතය. කුමාරතුංගයට අවශ්‍ය වුණා සිංහල සංගීතයක් නිර්මාණය කරන්න. හැබැයි ඒ වාදන මාධ්‍යයෙන්. මොකද එතුමාට ඕන උනේ වයලිනේ උගන්වන්න. වයලිනේ වාදනය කරන ගමන් ගායනා කරන තමයි අර ගීත ලියුවේ. ඔව්. ඉතින් මේ වගේ විශාල සේවයක් කරපු කුමාරතුංගයන් ගැන මේ වගේ ගීතයක් කීපයක් රචනා කිරීම අපේ භාග්‍යයක්. ඔව් මම හිතන්නේ අද අපි උත්සාහ කරේ සාහිත්‍ය ධරයන් පිළිබඳ ලියවුණු ගීත කීපයක්. ඔබ හමුවේ තබන්න එක්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි කපිලයි සෙනවිරත්න හේම්පාල මුනිදාස බොරලස්ගමුවේ ජී පෙරේරා ජයන්ත වීරසේකර වැනි තවත් සෙසු සාහිත්‍ය ධරයන් රාශියක පිළිබඳ ගීත අපට හමු වුණා මම හිතන්නේ මේ සාහිත්‍ය ධරයන්ගේ මෙහෙවර ඉර වගේ හඳ වගේ ජයත පතල වේ ජනරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය ආචලා ගුණසේකර නිෂ්පාදනය සුරීකා පෙරේරා ඉසුරුණු දැනුමින් විසිතුරු මිහ දේශීය සේවයයි මේ ප්‍රදේශීය සේවයයි අපි මෙරු ගීතයක් රස විඳමු